චිරාන් පුතා ඉරන්සන සම්මන් සවසරයි සන්නයි ඔව් මගේ ප්‍රශ්න දෙකක් තියෙනවා මේ අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින්ට ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒතකොට ඒකට එක හේතුවක්ද සෝතායතනය නැති එක? ඔව් ඔව්. සෝතායතන ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා ඒ අයට බාහිර ශබ්දයකට අවධානය යොමු කරන්නට අවස්ථාවක් නැහැ. ඒ අවස්ථාව ඇහැරිලා තියෙනවා. එතකොට තමන්ගේ මනසින් ගත්තු සංඥා සටහන් ආරම්මණයන් මත පවතිනෝ ඇරෙන්න ඊට එහා බාහිර ලෝකයකට සම්බන්ධ වෙන්නේ නැහැ එතකොට. චක්කු නැහැ, සෝත නැහැ, ඝාන නැහැ, જીවහා නැහැ, කාය නැහැ. මේ මොකක්වත් නැති නිසා බාහිර ලෝකයේ ස්පර්ශයක් ඇති වෙන්නේ නැහැ. එතකොට බුදවරු පහළ වුණත් ඒ අරූපතලයේ ඉන්න තැනැත්තාට ඒ බුදුරයා දේශනා කරන ධමයක් අහන්න බුදුරයා දකින්නේ මොකකටවත් අවකාශයක් ඇති වෙන්නේ නැහැ.